නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් සිත ශ්‍රවණය කරන්නේ කොහොමදයි කියන එක. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සනසත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය මේ මෛත්‍රී වාක්‍ය කරන කොටගෙන කොහොමද අපේ සිත අපට අවබෝධ වෙන්නේ මේ සිතේ චර්යාව පිළිබඳ අවබෝධය පාළ වෙන්නේ කොහොමද අපට මේ සිත පිළිබඳ নানা ප්‍රකාර කාරණා ශ්‍රවණය කරගන්නට හැකියාව ලැබෙන්නේ කියන මේ මූලික කරුණු තමයි මේ ඉමිදිරි පාන්දර අපගේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සනසෙත්වා කියන වාක්‍ය නැවත නැවත සජ්ජායනා කරනකොට වාක්‍ය එයාගේ භාවනා යෝගියාට සජ්ජායනා නොවන බව එයාට තේරෙනවා. කොච්චර මේ වාක්‍ය තමන්ගේ සිත තුළින් ප්‍රකාශයටපත් කෙරුවත් ඒ මෛත්‍රී වාක්‍ය තමන්ගේ සිත තුළ සජ්ජායනා වෙන්නට අපොහසත් වෙන බව තමන්ට වැටෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි තමන් මේ වාක්‍ය කියනකොට මේ වාක්‍ය කියනවා වෙනුවට තමන්ගේ සිතේ ස්වභාවය තමන්ට වැටෙනවා. තමන් කොච්චර මෛත්‍රී වෙන්නට ඕනේ මෛත්‍රී කරන්නට ඕනේ ඒ අයට ඉන්සාවක් පීඩාවක් නොවෙන්නට ඕනේ කියන මේ අදාස පෙරදරි කරගෙන මේ වාක්‍ය සජ්ජායනා කළත් ඇත්තටම අපට ඉන්සා පීඩා කරපු අය මෙනෙහි වෙනකොට අපි නොදැනුවත්වම වාක්‍යවල තියෙන ධාරිතාව වෙනස් වෙනවා. අපි උත්සව ශාලාවක ඉන්න අවස්ථාවක් තුල ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ආසනවල රැඳිලා විවිධාකාර විදිහේ වැඩ රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. ගොඩාක් ිතවත් කට්ටිය ළඟින් අපි යනකොට ඒ අය අපිට දක්වන ප්‍රතිචාරය සිනාව කැමැත්ත මත අපගේ මානසිකත්වය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපට අකමැති කට්ටිය අපට බයින නිඳා කරන කට්ටිය අපි හතුරු වශයෙන් සලකන කට්ටිය ළඟින් යනකොට දන්නේම නැතුව මේ සිත වෙනස් වෙනවා. එනම් අපේ ඇස්වලට පේන සෑම රූපයක් තුලින්ම මේ සිත වෙනස් වෙනවා. මේ අත්දැකීම් අපගේ ජීවිතවල අපි විඳලා තියෙනවා. අපට වැටහිලා තියෙනවා. එහෙනම් මේ ආකාරයට මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන භාවනා යෝගියා සියලු සත්වයෝ කියලා මුළු ලෝකෙටම මෛත්‍රිය පූජා කළාට මෛත්‍රිය දානයක් කොට දම් වශයෙන් බෙද බෙද තමන්ගේ ආයුෂ කාලය ගෙවුවට මේ බෙදෙන ඇඳ සෙලවෙන බව එයාට වැටහෙනවා දාන පාත්‍රය අතේ තියෙද්දී පාත්‍රය ඇඟිලි වලින් මිරිකනකොට තමන්ගේ කය द्वේෂයටපත් වෙන බව තමන්ට තේරෙනවා. ඇන්දෙන් ගන්න ප්‍රමාණය ඇන්දට එන්නේ නැහැ වෙනස් වෙනවා. ඒ ඒ පුද්ගලයාට වෙන වෙනම සලකන ස්වභාවය තමන් තුළ ඇති වෙන බව මේ මෛත්‍රී භාවනා යෝගියාට වැටෙනවා. අපට ගොඩාක් හිතවත් නම් අපට ගොඩාක් ලෙංගතු නම් අපට ගොඩාක් සෙනෙහබර නම් ඒ විඥාණයට අපි ජීවිතේ පූජා කරන්න සූදානම් වෙනවා කිසිම බලාපොරොත්තුවකින් දොරව උදාහරණයක් වශයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් අපි ජීවිතේ පූජා කරනවා ඒකට සාක්ෂිය අපි දරන මානකම අපි අපගේ පැවිදිකමේදී අපගේ ජීවිතය ඊතුරු ආයුෂ වාග්යතුන් වහන්සේට පූජා වේවා පූජාම වේවා කියලා සසුන්ගත වෙලා ගී ආකල්ප වලින් වෙන් වෙලා ගී සිරිත්‍රිත් වලින් වෙන් වෙලා අපගේ භවය ජීවිතය තථාගතයන් වහන්සේට පූජා කළා. එහෙනම් බලන්න අපි ගොඩාක් මේ ලෝකේ කැමති මොනවටද? අපි ගොඩාක් ලෙන්ගතු මේ ලෝකේ මොනවටද? අපි ගොඩාක් සෙනෙබර මේ ලෝකේ මොනවටද? ඒ වෙනුවෙන් අපේ ජීවිතේ පුදන්න කැමති. හැබැයි අපගේ සතුරා වෙනුවෙන් අපට නිନ୍ଦා අපහාස කරන කෙනා වෙනුවෙන් ජීවිතය පුදන්න කැමතිද කියලා කිව්වොත් ඇල් වතුර ටිකක් දෙන්න අපි සූදානම් නැහැ. අපි කැමති නැහැ එයාට සලකන්න මේ මානසික ස්වභාවය මේ චිත්ත වීතිවල ඇතිවෙනා වූ වෙනස මේ මෛත්‍රී භාවනාව වඩන මේ ආර්ය උත්තමයාට තේරෙන්න පටන් ගන්නවා. ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මම හැදිලායි කියලා මං හිතාගෙන හිටියා ප්‍රශ්න නැති නිසා තමයි මේ මුලාව ඇති වෙලා තියෙන්නේ. කාන්තාරයේ ඉන්න කෙනා සුරාව රැක්කයි කියලා කිව්වා මේක වීලුවක්. ඒතුව සුරාව දැක්කාම කටට කෙල වුණනවද? සුරාපානය කරන යාළුවෝ අම්බෙනකොට එකතු වෙලා බොන්න හිතෙනවද? තබෑරුමක් ළඟින් යනකොට කකුල්වල වේගය අඩු වෙලා 60 කිලෝමීටර 40ක වේගෙන් ගිය කෙනාගේ කකුල් දෙකේ වේගය 60 කිලෝමීටරේ වාගේ අඩු වෙලා තැබෑරුමට කෙලින්ම එනකොට කාන්දම වාගේ පැත්තට ඇදෙනවද තැබෑරුම දැක්කාම එතනින් යන්න බැරි වාගේ ඉටගෙන බලාගෙන ඉන්නවද පරණ ඉස්කෝලේ යන කාලේ මිතුරෙක්ගෙම හම්බුනාම අපි එතන යන්නේ නැහැ අනේ මේ දරුවා හම්බුනා අපට කතා කරන්න ඕනේ එතන යාදියා බලාගෙන ඉන්නවා මේ වාගේ Tamange සිත වෙනස් වෙන බව මානසිකත්වය තුළ ඇති වෙන කම්පණය දැනගන්නේ කොහොමද කාන්තාරයක එහෙනම් යම්කිසි කෙනෙක් කාන්තාරේ ඉඳගෙන කෑ ගාලා කියනවා මම පන්සිල් රැක්කා පන්සිල් රැක්කයි කියලා කෑ ගන්නවා මිනිස්සු ගණන් ගන්නෑ ඇයි මේ ලෝකේ හොරකම් කරන්ද එයාට තියෙන්නේ වැලි විතරනේ කාන්තාරේ මොකවත් නැත්තම් මොනව ඔරකම් කරන්නද? කුරා කුඹියෙක්වත් නැත්තම් ප්‍රාණඝාත කරන්නේ කොහොමද? කිසිම පංචකාමයක් වින්දනය කරන්න බැරි අව්වයි වැලි ටිකයි විතරයි සීමා වෙච්ච මේ කාන්තාර මැද්දේ එයා පංචකාමයන් පිනවන්නේ කොහොමද කාට බොරු කියන්නද මත්වීමට කිසිම හේතුවක් නැහැ. එහෙනම් පංච සීලය සමාදි වෙලා පංච සීලය එයා තුල ලෙලදෙනවා. එහෙනම් කාන්තාරයේ ඉඳගෙන පන්සිල් සමාදි වුණා පන්සිල් රැක්කයි කියලා කෑ ගාලා කෙනෙක් කියනවනම් ඒක මේ ලෝකේ කවුරු පිළිගන්නේ හේතුව කැඩෙන්න හේතුවක් නැති නිසා රැක්කයි කියලා කියනවා හේතු තිබුණොත් තමයි අපට තීරණය වෙන්නේ මෙයා ඇත්තටම රකින්නවද කියන එක. එහෙනම් අපේ ජීවිත තුළ මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය පිළිබඳව අපට ගොඩාක් අවස්ථාවල ගොඩාක් කරුණු වැටහෙන්නේ ඇහැට යමක් පේනකොට මේ සිත කැළඹෙන විදිය, කොඳුරන විදිය අපි දන්නේ නැහැ. එහෙනම් අපිට ඒක දැනගැනීමේ අවස්ථාව ලැබෙන්නේ අපට යම්කිසි කර්මයක් පරිසම් දෙනකොට. ගොඩාක් තපස්වරු ඉන්නවා, යෝගිවරු ඉන්නවා. කලාවක් ඇතුළත තැම්පත් වෙලා ගස් කොළන් එක ඉන්නවා. ඒ ගස් කොළන් එක ඉන්නකොට කවදාවත් එයාගෙන් අඩුවක් වෙන්නේ නැහැ. ඇයි අඩුවක් වෙන්න විදියක් නැහැ. ගස්කොලන් කතා කරන්නේ ගස්කොලන් නින්දා අපහාස කරන්නේ ගස්කොලන්ට ප්‍රතිචාර දක්වන්න බෑ. ගැවුවාම සද්ද නැතුව ඉන්නවා. ලොකු හත්තක් කපනවා. ඒත් සද්ද නැතුව ඉන්නවා. සාන්තිවාදී ජාතකයේ අපේ මාබෝසතනන් වහන්සේ වගේ අතපය කපනවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. Tamange නෙමෙයි වාගේ ආක බලාගෙන ඉන්නවා. එහෙනම් මේ ගස්කොලන් සාන්තිවාදී බෝසත් චරිතයක් වාගේ නිස්සබ්දව ඉන්න නිසා අපි ගලකින් ගැව්වත් කත කතා කියලා දැන්නත් ප්‍රතිචාරයක් නැති නිසා අපට ඒගොල්ලත් එක්ක ඉන්න හරි ආසයි. ඒ ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි නිස්සබ්දව ඉන්නකොට කුරුල්ලේ කෑ ගන්නව නම් නරියේ කෑත උඩුගම් බලා ඌ කියනවා නම් ඒ ශබ්ද ඒ බුරණ නාදය අපට ඉරියරයකින් සාවක් වෙනකොට දැන් ටිකක් තේරෙනවා අර ගස්කොලන් එක ඉන්නවට වඩා මේ සත්තුත් එක්ක ඉන්න එක ටිකක් අමාරුයි කියලා. ඇයි මේ ශබ්දය අපගේ භාවනාවට ඉරියරයක් වෙනකොට අතුලාන්තයේ සැඟවිලා තියෙන নানা ප්‍රකාර අඩුපාඩු මේ කය තුලින් මතුවෙන්න පටන් ගන්නවා. මේ ආකාරයේ චර්යාවල් අපට ශ්‍රවණය කරගන්න පුළුවන් නම් අපේ සිත තුළ ඇතිවෙන වෙනස අපට තේරුම් ගන්න පුළුවන් නම් මේක තමයි මේ භාවනා යෝගියා තුළ මේ මෛත්‍රිය තුළින් Tamanට ඇතිවෙන අවබෝධතා ඥාණය එහෙනම් අපි දැක්කා මේ ඇසට පේන සෑම රූපයක් තුලින්ම මේ සිත කැළඹෙන බව. ඇසට පේන්නේ මොනවද? පාට. කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, සුදු පාට පේනකොට තමන් කැළඹෙන තරම් ලෝභ දේශ මොහ ඇති වෙන තරම් දැක්කාම එයාට තේරෙන්න ඕනේ මම ඇත්තටම ඇදිලා නැහැ. ප්‍රශ්න නැති වුණ නිසා ප්‍රශ්න නැති නිසා ඇදිලා ඉන්නවා කියන මානසිකත්වය මා විසින් දෘෂ්ටියක් වශයෙන් අදාගෙන. එහෙනම් ඇහෙනකොට Tamanට මොනවද වෙන්නේ කියලා බලනකොට බන ඇහෙනවනම් ලෝකෝත්තර කරුණු ඇහෙනවනම් කමඨං ඇහෙනවනම් Taman තරම් මේ ලෝකේ නිවිච්ච කෙනෙක් නැහැ. භාග්‍යතුන් වහන්සේ Tamanගේ ශ්‍රාවක සංඝයාට බණ කියන්නට කියලා වැඩි වෙලාවේදී ඒ අයට ප්‍රාතිහාර්ය 3000 ගණක් තථාගතයන් වහන්සේ පෑවා ඒ අයගේ සිත් පාදවන්න ඒ සෑම මොහොතකම ඒගොල්ල කිව්වේ මේ හැම එකක්ම ඇත්ත නමුත් අපිතරම් රාත් නැ ගෞතමයන් වහන්සේ කියලා එහෙනම් ඒ කතාවන් තමයි අපට කියන්න සිද්ධ වෙන්නේ මේ ධර්මය ඇයෙනකොට ලෝකෝත්තර කමඨාන් ඇයෙනකොට භාග්‍යතුන් වහන්සේගේ මංගල කරුණු ඇයෙනකොට අතිතරම් රාත් වෙච්ච කෙනෙක් නෑ වාගේ පිළිම වාගේ ඉන්නවා ඒ තරම් තැම්පත් ධර්මය අපි අත්දකල මතාන යෝගයෙන් පූජා කළාම කැත කතාවලින් නින්දාවලින් අපහාසවලින් මේකත් බන තමයි අපිට කාමසුකල්ලිකාන යෝගහන්තේ බණයි අත්තකිල මතාන යෝගයන්තේ බණයි කියලා ධර්මදේශනා වර්ග දෙකක් පවතිනවා. කාමසුකල්ලිකාන යෝගයන්තේ බණ තමයි මේ ලෝක සත්‍යයේ සුවය පිණිස සන්තෝෂය පිණිස ප්‍රීතිමත් වචන වලින් සන්තෝෂයටපත් වෙන කාරණා පෙන්නකොට සිත තුළ ප්‍රීතියෙන් යුක්තව ශ්‍රවණය කිරීමේ හැකියාව තමයි කාමසුකල්ලිකාණ යෝගාන්තේ බණ හත්ත කිලමතාන යෝගාන්තේ බණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාතන් වහන්සේලාට විසිදා පමණ ස්වාමින් වහන්සේලා රාත් බෝධියටපත් වෙලා රාතන් වහන්සේලා බවට පත් වෙනවා. 20000ක් ස්වාමින් වහන්සේලා ලේවමනේ දානවා. උන්වහන්සේලා එතන අපවත් වෙනවා. 20000ක් ස්වාමින් වහන්සේලා මානකමින් අයින් වෙලා නැවත ගෙදර යනවා. එනම් මේ 80000ක් ස්වාමින් වහන්සේලාට මේ දාන ආනිසංස දේශනා කරනකොට Tamange චර්යාවල තියෙන අඩුපාඩු වලට ගිනි අඟුරු වළඳන එක හොඳයි කියලා කියනකොට දරා ගන්න බැරුව 20000ක් ලේවමනේ දැම්මනම් 20000ක් අරියත් උනා නම් 20000ක් මානකමෙන් ගියා නම් මේකට කියන්නේ අත්ති කියලා මතාන යෝගේ බණ දරාගෙන ඉන්න බෑ මුළු කයම පුපුරන්න වාගේ ඇතුළේ තියෙන ලේ ධාතුව වමනය වෙනවා දරා ගන්න බෑ එහෙනම් මේ කන් වලට අත්තකිලමතානු ධර්මදේශනාවක් එනකොට නිന്ദා අපහාස අපකීර්ති තමයි අත්තකිලමතාන යෝගයේ තමන්ගේ දොස් කියන බණ. එහෙනම් එතනත් මානකම නොකර ಗುಣධර්ම වඩන්නේ නැතුව මොකද්ද මේ ගත කරන ජීවිතේ මොකද්ද මේ කරන චර්යාව? ಗುಣ සම්පන්න නැහැ අගුණ සම්පන්න ජීවිතයක් කියලා තථාගතයන් වහන්සේ ඒ සිව්පසෙත් එක්ක ජීවත් වෙන චර්යාවේ අගුණ ඒ දොස්තික ප්‍රකාශයටපත් කළසේක. තම තමන්ගේ අඩුපාඩු නින්දාවට අගෞරවයටපත් කළසේක ලේවමන දාලා ස්වාමින් වහන්සේලා විසිදා එතනම අපවත් වුණසේක. එහෙනම් මේ අගුණ කියන අත්ත කියලා මතාන යෝගයේ ධර්මදේශනා අපට ඇහෙනකොට තමයි ඇත්තම කතාව අපි ගැන අපට තේරෙන්නේ මම මේ ආවලා කියලා. ඔබ වහන්සේගේ නම මොනවද? ඔබ වහන්සේගේ චරිත ගුණාංග මොනවද කියලා ආනකොට ඇත්ත ආත්ම විවරය කිරීමේ ඒ අවකාශය අපට ලැබෙන්නේ අත්ති කිලමතාන යෝගයෙන් ධර්මයේ ශ්‍රවණය වෙනකොට. සෙම්බුදුවරයෙක් ළඟ පැවිදි වෙන්න කියලා එක උත්මයෙක් ඇවිල්ලා සිටියා. ස්වාමීනි මේ සසර දුකෙන් එතර වෙන්න මට පැවිදිකම දෙන්න කිව්වාම ඒ සෙම්බුදුවරයා ඇස්සල කඳුළු පුරවගෙන ඒ දරුවාගේ ඔළුව අත ගාලා පින්වත් දරුව මේ චේතනාව සුන්දරභාවය අලංකාරය මට තේරෙනවා දුක නිවා ගන්න ඕනේ කියන මේ ප්‍රකාශය ඇයෙනකොට මගේ ප්‍රීතිය කියලා ඉවර කරන්න බෑ. ඒ කාන්ත වශයෙන්ම පැවිදි කරනවා. දුක නිවා ගන්න සසරෙන් එතර වෙන්න. හැබැයි දරුවා මානකමට ටිකක් පුරුදු වෙන්න තියෙනවා. ඒ පුරුදු වෙනකොට මේ මානකමේදී අපට ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. එතකොටයි පැවිද්ද පිහිටන්නේ. ඇත්තද කොච්චර කාලයක් ඉන්න ඕනේද කියලා ඇහුවාම කියනවා දින 14ක් ඉන්න ඕනේ මේ පැවිදි කාලේ සති දෙකක් ඉන්න ඕනේ කියලා කිව්වාම එයා සන්තෝෂෙන ඒක පොඩි දෙයක් නේ ඒක ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ කියනවා පළවෙනි දවසේ එයාට ගිලම්පස හදලා ඒ පැවිදි වෙන්න ඉන්න ඒ දරුවාට සෑම උදව්වක්ම ඒ සෙන්බුදුවරයා කරනවා එයා කල්පනා කරනවා මේ වගේ උත්මේ මා වෙනුවෙන් මේ ගුරුවරයා උදේ නැගිටලා තේ අදලා මා වෙනුවෙන් කෑම හදලා මට ආසන පනවලා පුදුමාකාර යටහත්පාත්කම කියලා වැඩක් නෑ මේ වගේ කෙනෙක් ළඟමයි ඉන්න ඕනේ කියලා සන්තෝෂයටපත් වෙනවා දෙවනි දවසේ බලනකොට පැම්පාසු වෙන්න උණු වතුර රත් කරලා දාණය හදලා එයාගේ කුටිය එයා පැම්පාසු වෙනකොට සුද්ධ කරලා එයා ඇවිල්ලා බලනවා නාන්න යනකොට උණු වතුර ලෑස්ති දානශාලාවට යනකොට කෑම ලෑස්ති පැම්පාසු වෙලා දානේ අරගෙන කුටියට යනකොට ඒ කාලවකවානේ කුටිය පිරිසිදු කරලා පුදුමාකාර සත්කාර ගුණාංග තියෙන්නේ ඒ කාන්ත වශයෙන්ම මම මෙයාලට මාන වෙනවා වෙනවාමයි කියලා තීරණය කළා. තුන්වෙනි දවසේ යනකොට මේ ගුරුවරයා අරයා වෙනුවෙන් ඒ දරුවා වෙනුවෙන් විශාල කැපවීමක් කරලා තිනවා. ඒ තමයි ඒ පැවිදි ජීවිතයට අදාළ එයා කැමති දේවල් ඒ බඩමුට්ටු ඔක්කොම සකස් කරනවා මොනවද කියලා ඇහුවාම මේක මේ දරුවට පැවිදි කරනකොට පොරවන සිවුරු අනේ සාදු බලන්න මොනතරම් කල්පනාවෙන් වැඩ කරනවද මේක මොනවද මේ දරුවා ධම්මල දණ්ඩ හදන පාත්‍රය අනේ මං වෙනුවෙන්ම පාත්‍රයක සූදානම් කරලා මේ මොනවද කියලා ඇහුවාම කියනවා මේක තමයි මේ දරුවාගේ ඉස වැස්සෙන් අවුෙන් බේර ගන්න අදන ඉස ආවරණය. එනම් මේ ටික දැක්කාම මෙයාගේ තියෙන ඒ මහත්මා ගුණාංග ටික තමන් වෙනුවෙන් කරන්නා වූ කැපවීම දැක්කාම හරි සන්තෝසයි. තුන්වෙනි දවසේත් එයා තීරණය කරනවා ඒකාන්ත වශයෙන්ම මාන වෙනවා කියලා. මේ විදිහේ දවස ගානේ දින 7ක් වෙනකම්ම ඒ ගුරුවරයාගේ ಗುಣධර්ම දැකලා එයාගේ ශ්‍රේෂ්ඨත්වය දැකලා මෙයා පෑදීගෙන පෑදීගෙන ඉහළ මට්ටමටම පෑදුනා. ගුරුවරයා වෙනුවෙන් ජීවිතය පුදන මට්ටමටම අර සෙන් බුදුවරයා මෙයාව අත්වෙනි දවසට ගෙනාවා. තමන්ට යමක් වෙනවනම් තමන් වෙනුවෙන් ඕනම දෙයක් කරන මානසිකත්වයට ගෙනල්ලා අටවෙනි දවසේ උදේ පාන්දර ගිහින් හොඳ සීරු බයිනවා මේ තරම් කම්මැලියෙක් වගේ නිදාගෙන හිටියාම මානකම කරන්න පුළුවන්ද මේ වගේ නිදාගෙන ඉන්න නිදිමත ධාරියෙක්ට මානකමක් yaadෙනවද නිදි කුඹෙක් මාන කරන්නේ නැහැ කියලා හොඳ සියරෝ බැනලා කූද්දලා ගින් තයාදාගෙන එනවා මටත් එක්ක කියලා බැනලා එලෙව්වා එදාට තීරණය කළා අනේ මානකම ගැන ටිකක් හිතුවොත් හොඳයි වාගේ මෙතන මාන වෙලා බෑ වාගේ තව ටිකක් ඉවසලා බලලා තව ටිකක් පරිවාස කාලය දීර්ඝ කරලා තව ටිකක් මේ ස්ථානයේ ගවේෂණය කරලා මානවෙමු කියලා අර ටිකක් මානකම කල් දැම්මා. දෙවෙනි දවසේ යනකොට කලින් නානකාම්බරේ පැම්පාස් වෙන තැන වතුර උණු කරලා තිබ්බා. දෙවෙනි තැනේ වතුර බාල්දියක් ගෙනල්ලා ඔළුවේ ඇලුවා. තාම ඈරුන් නැද්ද නැකිట్లా ඉක්මනට නා ගන්නවායි කියලා. ගින් නාගෙන ඇවිල්ලා බලනකොට මොකවත් නැහැ කන්න නාලා ඇවිල්ලා කට අරන් හිටියාම කෑම එනවද කට ඇතුළට කෑම ගිනවයි කියලා කුස්සියට එලවනවා දෙවනි දවසේ තීරණය කළා මාන වෙන්න ඕනේ දින 14 ඉවරුණාට පස්සේ මම කියනවා මේ මම ගෙදරට ගිහින් පොඩි පොඩි වැඩ රාජකාරි වගේ මට බැරි වුණා කලබල වෙලා ආවා ඒ ටික ඉවර කරලා නීතියානුකූල මම මගේ දෙමව්පියන්ගෙන් අවසර අරගෙන එන්නම් කියලා මම මෙතනින් ඉස්සලා යනවා කියලා තීරණය කළා. තුන්වෙනි දවසේ බලනකොට අර සිවුරු පාත්‍ර මේ ටික ඔක්කොම ඔතල බෑග් එකට දානවා. ඇයි කියලා කිව්වම අපේ සහෝදර හාමුදුරුන්ගේ ගෝල හාමුදුරුවමක් මේ පැවිදි වෙනවා. එයාට මේ ටික පූජා කරන්න කියලා මේ ඔයා මාන වෙන කාලේදී මේ බඩු ටික ලෑස්ති කරන්න බැරිය කියලා කිව්වම හරියට තරහා මගේ අයිතියටපත් වෙන්න යනවා මටයි මේක ලැබෙන්න යන්නේ මේකේ අයිතිය මට කියන ඒ මානසිකත්වය සම්පූර්ණයෙන් බිඳ දැමුණා ගුරුවරයා යන්න කලින් මෙයා ලෑස්ති වෙනවා ඇයි මගෙත් එක්ක උදව්වට එනවද කියලා එවම නෑ මං ගෙදර යනවනේ ගෙදර ඇයි මාන වෙන්නේ මොන මානකමක්ද කිසිම ಗುಣධර්මයක් නැති මෙතන මාන වෙලා හරියනවද කියලා පිටත් වෙනකොට අතින් අල්ලලා ඒ අතට දුන්නා අර සිවුරු පිරිකර දින මල්ල. ඒ දරුවා කලබල වෙලා මොකද්ද ස්වාමිනී කියලා වම් කිව්වා මේක තමයි මං දින 14ක් ඉල්ලුවේ මේ ගමන යන්න මේ මානසිකත්වයෙන් බෑ. වහාම කැළඹෙනවා නම් වචන ඇයෙනකොට උඩපයින්නවා නම් රූප පේනකොට උඩපයින්නවා නම් Taman ඊතන විදියට පතන විදියට වැඩ රාජකාරී වෙන්නේ නැත්නම් මේ කැළඹිල්ල මාන ජීවිතයට සුදුසු නෑ. මේක තමයි මේ පරිවාස කාලේ හදන්න ඕනේ කිව්වා මෙයාට හරියට ලැජ්ජා හිතුණා. අනේ මං වාගේ මෝඩේ එහෙනම් මේ දින හතක් තුල මෙච්චර ಗುಣධර්ම තිබිච්ච මේ උත්තමයා මේම කරනවා නම් එහෙනම් මේ ಗುಣධර්මත් එක්ක මේවා ආවේ කොහමද? ඇයි මේ ಗುಣධර්ම දෙකම තිබුණේ? මොකද්ද මෙයා මා වෙනුවෙන් මේ කරන නිර්මාණ කියන මේකේ යථාර්ථය මට තේරුම් ගන්න බැරි වුණානේ කියලා වැඳලා සමාව අරගෙන ස්වාමිනී මගේ සිත දැන් කියනවා ඔබ වහන්සේ ළඟ මාන වෙන්න මෙතන ඉන්න කියලා. එතකොට කිව්වා තව මාස 6ක් ඉන්න ඕනේ කියලා. ඇයි ස්වාමීනි කියලා ඇහුවාම කිව්වා දැන් ඉසෙල්ලා එකපාරට පෑදුනා දින හතක් යනකොට එකපාරට අපෑදුනා නැවත මං ධර්මානුකූලව මේක පෙන්නලා මේක මගේ ඇත්ත චරිතය නෙමෙයි මේ සිත මානකමට හදන්නයි කලේ කිව්වම ආයි පෑදුනා නැවත ඊට වඩා යමක් වුණාම ආයි අපෑදෙන්න පුළුවන් එහෙනම් අරියට ඇදෙන්න මාස 6ක් යන්න ඕනේ කියලා එහෙනම් මේ සිද්ධිය තුළින් අපට පෑදිලිව පේනවා මේ කනට ඇයෙන වචන අපට ප්‍රියමනාප නැත්තම් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ වචන අපට ඇයෙන්නේ නැත්තම් නින්දා අපාස අපකීර්තියේදී අපගේ පැවිදිකම අපට අමතක වෙනවා අපගේ ಗುಣධර්ම වඩන මේ ආර්ය ජීවිතය පිළිබඳ අවදානම අපට අමතක වෙනවා. අපි අදිශික්ෂා පදයේ තුල ඉන්නවා උපසම්පදා සීලය තනකොළ ගාකට කෙල ගන්න අපට අවසර නැහැ. කෙටියෙන් කියනවා නම් ගාක මලක් කඩන්න අවසර නැහැ. ඇස් සරලා ලොකු කරලා කෙනෙක් දිහා බලන්න අවසර නැහැ. අඩි තුනකට වඩා ඔළුව උස්සන්න අවසර නැහැ. කිසිම කෙනෙක් ළඟ අවසරයක් නැතුව ආසනයක වාඩි වෙන්න බෑ. කිසි කෙනෙකුගේ කුටියක් ඇතුළට පය තියන්න බෑ කියන මේ අදිශීලයේ පීඨපෝ මේ සිද්ධි ඔක්කොම අපට අමතකයි. තමන් මේ වගේ සීලයක ඉන්නවා මේ ලෝකේ පුරා කෝඹියකටවත් ඉන්සා පීඩා කරන්න බැරි මට්ටමක මම ඉන්නවා කියන එක අමතක වෙලා මේ ලෝකයේ ඕනම කෙනෙකුට ඕනම එකක් මම කරනවා කියන මානසිකත්වයේ එනවනම් අදි සීලය කොහෙද අදුම තරමින් පන්සිල්වත් දන්නේ නේද මේක තමයි අපගේ ජීවිතයේ තියෙන සැබෑ తত্ত্বය එහෙනම් අපි අදි සීලයේ කෙසේ වෙතත් පන්සිල් රකින්න මානසිකත්වය තුලවත් අපි නැහැ පංචශීලයේ කෙසේ වෙතත් එක ශික්ෂා පදයක් රකින්න මානසිකත්වයේ තුලවත් අපි නැහැ මේක තමයි අපේ යථාර්ථය සැබෑ తত্ত্বය එහෙනම් මේ తত্ত্বය අපට තේරුම් ගන්න පුළුවන් නම් මේ කනේ ශබ්ද තුලින් අපගේ මනස ශ්‍රවණය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා අපගේ මන ශ්‍රවණය වෙනවා ඒකට හේතුව තමයි මේ ශබ්දවල තියෙන දැඩි භාවය අප්‍රසන්න භාවය අකමැති භාවය පිළිකුල් භාවය අපි තුල තියෙන සෑම ගුණාංගයක්ම අපට තේරුම් කරලා අපට අපව නිර්වචනය කරනවා ඔබ වහන්සේ තමුන් වහන්සේ ජීවත් වෙන්නේ මේ වගේ තත්වයක තමුන් වහන්සේගේ ඡායාරූපය මෙන්න ඡායාරූපගත කළා කියලා මුද්‍රණය කරලා ඒ පින්තූරය අපේ අතට දෙනවා ඇත්තටම මේක තමයි අපේ සැබෑ తত্ত্বය. මෙන්න මේ ස්වરૂපවන් මේ චර්යාවන් වල තියෙන වෙනස මේ භාවනා යෝගියාට භාවනාව තුළින් තේරෙනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත සජ්ජායනා කරන කෙනාගේ මේ වාක්‍ය තුලින් Taman තුල ඇතිවෙනා වූ වෙනස Tamanට තේරෙනවා. මිතුරාට මෛත්‍රී කරනකොට ජීවිතය පුදන්න තරම් සෙනෙහස මේ සිතේ පිරීලා පුදුමාකාර ලෙන්ගතුකමින් මේ වාක්‍ය ප්‍රකාශයටපත් වෙනවා. අපට නිନ୍ଦා අපාස කරන අපට හයාපත කරන අතුරා මෙනෙහි වෙනකොට මේ වචනවල සෙනෙහස අඩු වෙගෙන යනවනේ. ජීවිතය පුදන්න තියා මේක කියන්නවත් කැමැත්ත අඩු වෙනවනේ. එනම් මේ වෙනස ශ්‍රවණය කරන්නට පුළුවන්කම අපට ලැබෙන්න ඕනේ. මේ වචනේ වෙනස නෙමෙයි අපගේ මනසේ වෙනස අපට දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් නම් මගේ සිත සෑම මොහොතක්ම අවසරයකින් දොරව වෙනස් වෙන බව වටා ගන්න පුළුවන් නම් ඇත්තටම ඒ තාපසයා දැනටම දිනුම් හේතුව අඩුව දැක්කයි කියලා කියන්නේ අදා ගැනීමේ අවස්ථාව විතරයි ඉතිරි වෙලා තියෙන්නේ මේ විදියට මේ තාපසයා S2 පියාගෙන ඇස තුලින් ඇතිවෙච්ච රූපවල මතකයන් තුලින් තමන්ගේ මනස ශ්‍රවණය කරනවා කනට ඇයෙන ශබ්ද වලින් මනස ශ්‍රවණය කරමින් ජීවත් වෙනකොට එකපාරට කුයිලයක් දැනෙනවා මේ ගඳ ඕල ගන්න බැරුව කල්පනා කරනවා දුගන්ධයක් එනවා මේ දුගන්ධයට හේතුව මොකද්ද කවුරුරි සතෙක් මේ පැත්තෙන් යනවා හරි ගඳයි. දැන් Tamanට තේරෙනවා මේ සුවපත් භාවයේ සත්‍යයනා වුන් නැන්නේ මේ ගඳ දැනෙනකොට. නාසයට මේ ගඳ දැනෙච්ච මොහොතේ ඉඳලා මේ සතා කවුද මොන වගේ ගඳක්ද මොන වගේ තත්ත්වයක්ද උදා වුනේ කියලා මේක දියා ගොඩාක් අවධානයෙන් බලාගෙන හිටියා. Tamange සිත ගොඩාක් වෙනස් වුණා. භාවනාව නතර වුණා අවසරයකින් තොරව නැවතිච්ච බවවත් Taman දන්නේ මේ ගඳ මොකද්ද කියලා දැන් ඒක පස්සේ යනවා. එනම් මනසයට යම්කිසි ගන්ධයක් ඇතුල් වෙනකොට Tamanගේ තපස් ජීවිතය අමතක වෙලා වඩන කමඨාන් අමතක වෙලා තියෙන ಗುಣධර්ම අමතක වෙලා දැන් අර ගඳ පරීක්ෂණය කරන විද්‍යාඥයෙක් වාගේ ගඳ කොහෙන්ද එන්නේ මොකද්ද හේතුව කොච්චර වෙලාවක් තියෙනවද කියලා ඒකට නැකත් අදනවා එහෙනම් මේ தত্ত্বය අපට තේරෙනවා නම් නාසය තුලින් අපගේ මනසේ ස්වභාවය ශ්‍රවණය කරගන්නට පුළුවන්කම තියෙනවා අපි ගොඩාක් සන්තෝෂයෙන් ධර්මානුකූල ජීවත් වෙනකොට අපි කතා කරන වචනය කොච්චර මීරිද කියලා බලන්න. එමයි පින්වත් ස්වාමින් වහන්සේ. එමයි අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ කියලා අපි ගොඩාක් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කතා කරනවා. ඇයි අපේ සිත ප්‍රීතියෙන් තියෙන නිසා. කොහොමද හාමුදුරුව ප්‍රසිද්ධියේ නිନ୍ଦා අපාස කළා නම් කොහොමද හාමුදුරුව අපේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කර කියලා අපේ ගෞරවය නැත්තටම නැති කළා නම් පින්වත් ස්වාමින් වහන්සේ කියන එක කෙසේ වෙතත් ඒ හාමුදුරන්ට දාහනේ දෙන්නෙත් නෑ අනේ දුස්සීල හාමුදුරුව කිසිම ಗುಣධර්මයක් නෑ මොනවද නැත්තේ මට බැන්නනේ ඉතින් මට බැන්නයි කියලා ಗುಣධර්ම නැති වෙන්නේ කොහමද මට බැන්න නිසා හාමුදුරුවෝ දුස්සීල වුණේ කොහොමද? එහෙනම් බලන්න මට ඒ ආන්දුරංගෙන් අකටයුත්තක් වෙනවා නම් ඒ ආන්දුරංගේ ගුණවන්තභාවය සීලවන්තභාවය ඒ මානකම ඔක්කොම අපි ප්‍රතික්ෂේප කරනවා නින්දාවටපත් කරනවා බලන්න අපේ සිත වෙනස් වෙන විදිය එක වචනයකින් දෙයකින් මේ ශබ්දය කටින් එළියට එනකොට අපේ සිත ආත්පසින්ම වෙනස් වෙනවා. මේ ආරණ්‍යට මේ ආඳුරන්ට දාන්නෙම දෙන්නෙම නෑ. මේ පැත්තට මං එන්නෙත් නෑ කියන මානසිකත්වය ඇති වෙනවා මේ වචනේ නිසා අපගේ සිතේ වෙනස්කම අපට වටා ගන්න පුළුවන් අපගේ සිතේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන් අපේ මන අපට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා එහෙනම් අපේ කායික චර්යාව තුළින් අපගේ ලෝභය, ద్వේෂය, රාගය අපට ශ්‍රවණය කරගන්නට පුළුවන්. තරුණ ළමයෙක් ගෙනල්ලා වාඩි කරලා පුතා මෙතන ඉන්න කිව්වම ඇස් දුවන්නේ නැහැ. කය සෙලවෙන්නේ නැහැ. වටපිට ඔළුව ඇරෙවෙන්නේ එයා පාඩුවේ ඉන්නවා. තරුණ කාන්තාවක් දෙන්නෙක් එයාට මෙයාට යන්න පටන් ගත්තාම එයා බදියා බල්ලා පොඩ්ඩක් hina වෙන්න පටන් ගත්තාම එයාගේ කයේ දැන් චර්යාවක් නිකන් වෙනස් වෙනවා. කොණ්ඩේ හදනවා. එයාගේ ඒ කයේ තියෙන ඒ ඇඳුම් වල අඩුපාඩු හදනවා. මූණ ටිකක් සිනාමුසු වෙලා Taman ළඟ තියෙන උපකරණයක් මොනවාරි තියෙනවා නම් ඒක ඒක අතට අරගෙන ඒකෙන් රටේ නැති වැඩ කරන්න පටන් ගන්නවා නැකිටිනවා ඒට මේට හැවිදිනවා hina වෙනවා දැන් එයාගේ චර්යාව සම්පූර්ණයෙන් වෙනස් වෙලානේ අර වයින් කරලා තිබ්බ බෝනික් එක් වාගේ එයාගේ ඉරියව් වල ගොඩාක් වෙනස්කම් නැති වෙලා යම්කිසි කෙනෙකුට කතා කරන්න උනාම මේ කතා කරනකොට එයා දිහා යම්කිසි කාන්තාව බලාගෙන ඉන්නවා. ඒ කාන්තාව මැද්දේ ඇසිරෙනකොට එයාගේ චර්යාවේ ලොකු වෙනසක් පේනවනේ. ගෙදර ඉන්නකොට තනියෙන් ඉන්නකොට උදකලා වෙන්නකොට මේම ඇසිරෙන්නේ නැහනේ. මෙතන විශාල වෙනසක් එනං මේ චර්යාව වෙනස්ුනේ ඇයි මේ මනසේ රාගයක් ඇති වෙච්ච නිසා, ලෝභයක් ඇති වෙච්ච නිසා තෘෂ්ණාවක් ඇති වෙච්ච නිසා එහෙනම් මේ විදියට අපි තරාවෙන් ඇසිරෙනකොට අපේ චර්යාවේ වෙනස ඇති වෙන්නේ නැද්ද? දරුව කෙරේ සෙනෙහස ඇති වෙනකොට බඩගින්නේ ඉඳගෙන බත් දෙන්න අපගේ සිත ඇදෙන්නේ නැද්ද? වෛරයෙන් ඇති වෙනකොට බත් නෙමේ ඇල්වතුරවත් නොදී අපාස කරලා එළවන මානසිකත්වය ඇති වෙන්නේ නැද්ද? අන්න මේ චර්යාව තුළින් අපේ සිතේ වෙනස මේ මානසික චර්යාව අපි තේරුම් ගන්න ඕනේ අපගේ සිත අපට ශ්‍රවණය කරන්න හොඳ අවස්ථාවක් මේ කායික චර්යාව කරන කොටගෙන භාවනාවේ ඉන්නකොට සුවපත් භාවයෙන් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ කියලා සිතනවා නම් මෙනෙහි කරනවා නම් ඒ වචන දෙක අතරට මොනවද ඇති වෙන වචන මේ වචන ටික ඉවර වෙනකොට ඇති වෙන වචන නැවත සංජායනාව පටන් ගන්නකොට ওই පටන් ගන්න තප්පරයකට කලින් ඇති වෙන වචන කියලා බලුවාම මේ චෛතසික තප්පරෙන් තප්පරයට ලෝභ දේශ මොහ රාග වලින් පිරෙනවා භාවනාව දෙතුන් පාරක් සජ්ජායනා කරනකොට නැවත රටේ නැති ඒවා කල්පනා වෙනවා මානසිකව මේ දේවල් සී වෙනවා මගේ අවසරයක් නැතුව චිත්ත වීති ඉපදෙනවා කියන මේ මානසික ස්වභාවය තමන්ගේ මනස ශ්‍රවණය කරගන්නට පුළුවන් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මේ වාක්‍ය අපගේ ජීවිතවල අතුරුදාම් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි නිවනින් සැනසෙත්වා කියන අපිම මේ මිනිසුන්ට යාපතක් නොවේවා කවදාවත් හොදක් නම් වෙන්නේ නැහැ මේ මිනිසුන්ට අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ බන්ධනාගාරගත වෙන්න ඕනේ කියලා අපි අපගේ වෛරක්කාරයාට විරුද්ධවාදියාට සාප කරනවා නම් එහෙනම් මේ කර්ම පරිසම් දෙනකම් එයා මේ ලෝකේ ඉන්න ඕනේ නේද? භෞතික වශයෙන් ජීවත් වෙන්න ඕනේ නේද? එතකොට කොහොමද යා නිවනින් සැනසෙන්නේ? එයාට ලැබිච්ච නිවනක් නැහනේ. සියලු සත්‍යයෝ නිවනින් සැනසෙත්වා කියලා අර මිනිස්යාට එනවදින්න ඕනේ අකුණු වදින්න ඕනේ කියලා කියනවනම් කෝ ඒ මිනිස්යාට නිවන පූජා වෙලා නැහනේ. ඒ දුක විඳින්න, ඒ සාපය විඳින්න, එයා මේ සසරේ යන්න භවයක් මේ පූජා කරලා තියෙන්නේ නිවන වෙනුවට. අන්න අපේ භාවනාව එතන අතුරුදාන් වෙලා මේ මනස මේ මනසේ ස්වභාවය ශ්‍රවණය කරන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. නිදුක් වේවා නිදුක් වේවා කියලා මේ මෛත්‍රී භාවනාව ලක්ෂ වාරයක් සාකච්ඡා කරලා ඇති ඇස් දෙක පියාගෙන කට පියාගෙන සියලු සත්වයෝ නිදුක් වේවා නිදුක් වේවා කියා අවුරුදු ගණන් මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත මෙනෙහි කරන්න ඇති නමුත් සතුරාට වෛරය හිතෙනවා නම් පාර දෙන්න හිතෙනවා නම් පරිගන්න හිතනවනම් දැන් නිදුක්භාවයේ වෙනුවට පූජා කරලා තියෙන්නේ දුක නේද? ගැව්වාම සනීපද වේදනාවද දුකද කියලා බැලුවාම රිදෙනවා කෑගානවා ඒ ජීවියා දුකටපත් වෙනවා එනං නිදුක්භාවයේ කුටිය තුල අවුරුදු ගණන් සජ්ජායනා කරලා අතුරාට දුක දෙන්න සූදානම් වෙන මානසිකත්වයේ තියෙනවනම් කෝ සියලු සත්වයන්ට නිදුක්භාවය පූජා වෙලා නැහනේ මෛත්‍රී නම් වූ තථාගත බෝසත් පාරමිතාව පරිපූර්ණ වෙලා නැහනේ මේක අඩුවක් තුලින් තිබිලා තියෙන්නේ මේ ලෝකෙම ඉන්න සත්වයෝ පුරා කෝඹියාගේ ඉඳලාම සුවපත් වෙන්න ඕනේ සුවපත් වෙන්න ඕනේ කියලා අපි සත්‍යයනා කළා. පූසේ ගියාම සුවපත් වේවා කිව්වා. මිනිස්සේ ගියාම සුවපත් වේවා කිව්වා. කුරුල්ලේ පියාඹිවා අපි හරහා එතන සුවපත් වේවා කිව්වා. මදුරුවෙක් ලේබනවා ඉමීසරේ එලවනවා සුණ්ඩාව කැඩෙන්න එයාගේ කකුල් කැඩෙන්න දෙන්නේ නැහැ ඉමීසරේ මදුරුවා බේරලා යවලා සුවපත් වේවා කියලා කියනවා මේ තරම් සුවපත් භාවයේ පතපු අපි අතුරෙක් දිහා බලලා මේ මිනිස්සුන්ගෙන් පරිගන්නේ කොහමද රිදවන්නේ කොහමද පාඩම් උගන්වන්නේ කොහමද කියලා කල්පනා කරනවා නම් කෝ මේ සිතේ සුවපත් භාවය අබහැටේ තරමක්වත් කෙරිලා නැහනේ, රැඳිලා නැහනේ, මොකවත් තිබිලා නැහනේ. මේ මානසිකත්වය තුලින් අපගේ මනස අපි ශ්‍රවණය කිරීම අවශ්‍යයි. දැන් අපේ මේ ලෝකෙම මිනිසුන්ට නිරෝගී වේවා නිරෝගී වේවා රෝග වලින් නිදහස් වේවා කියලා මාස ගණන් අවුරුදු ගණන් රෑ දවල් දෙකේ නිදි මරාගෙන මෛත්‍රී භාවනා වඩලා අපට නිନ୍ଦා අපාස කරන අපගේ සතුරෙකුගෙන් පලිගන්න ඒ මිනිසයාට හොඳ මරණයක් නොවේවා අකාලයේ පලිසම් දේවා විඳවල මැරෙන එක අපට දැනගන්නට දකින්නට ලැබේවා මේ මිනිස්සු නම් කවදාවත් හොඳ යාපත් ජීවිතයක් ගත කරන්නේ මේවා පලිසම් දෙනවා මී පිට පලිසම් දෙනවා කියන චේතනා ඇති වෙනවා නම් ප්‍රකාශනයන් අපේ කටින් පිටත් වෙනවා නම් කොයි නිරෝගීභාවයේ මොකවත් මේක වැඩිලා නැහනේ. දැන් මේ වගේ දේවල් කිව්වා මේ මිනිස්යාට මේ ලෝකේ ඇදෙන්න තියෙන හැම ලෙඩක් මැදෙනවනේ. අලුතෙන් ඇදෙන්න තියෙන ලෙඩක් පේනවා නම් මේ චේතනා නිසා ඒ ලෙඩේ ඇදෙන්නේ ඉස්සෙල්ලාම අර මිනිස්යාටනේ. එහෙනම් බලන්න නොහිපදුන ලෙඩ රෝගත් පූජා කරලා ඉපදුනලට රෝගත් පූජා කරලා ඒ මිනිස්යා මේ ලෝකේ රෝගවල තරඹයක් තිබ්බාම පළවෙනි තැනට ඒ මිනිස්යාපත් කරලා රෝග තින ඒ තරඟේ එයා පළවෙනි ස්ථානයටපත් වෙලා අපි නිසා මෛත්‍රී භාවනාවේ නිරෝගී භාවය අතුරුදාම් වෙලා නේද මෛත්‍රී භාවනාව අපි තුලින් වැඩිලා නැහැ. මෛත්‍රී පාරමිතාව තාම පරිපූර්ණ වෙලා නැහැ කියන එකේ සාක්ෂිය අපිට අපිමයි අපගේ සිත දිහා බැලුවාම මං වඩපු භාවනාවක් නැහැ. දැන් මට සිත තැම්පන් දැන් නම් ගොඩාක් දේවල් තේරෙනවා මම මං ගැන ගොඩාක් අවබෝධයෙන් ඉන්නවයි කියලා කියන මේ සියලුම ප්‍රකාශ අසත්‍ය වෙනවා ඇයි Taman ගැන මේක දැනගත්තේ නැත්තේ? ඇයි එදා දුකටපත් වෙන විදිහට කල්පනා කරනකොට Taman ගැන ඒක දැනගත්තේ නැත්තේ? හැමෝම සුවපත් භාවයෙන් ඉන්න ඕනේ කියලා අර අර මිනිස්සුන්ට Tamanගේ මතකයේ ඉන්න වැරදි කියලා හිතන අයට නොසුවපත් භාවයේ පූජා කරලා ඇයි මේක මගේ තුල තියෙන ಗುಣධර්මයක් වශයෙන් තේරුම් ගත්තේ නැත්තේ? මෛත්‍රිය වඩන කෙනා මේ ලෝකයේ සෑම මොහොතක්ම තමන්ගේ ඇටමස්ලේ නාර තවත් සත්‍යයකට දන් දෙනවා මිසක් එයාගේ ලේ බිඳුවක්වත් ගන්න මානසිකත්වේ නැහැ. බෝධිසත්වයෝ සෑම භවයකම ඇටමස්ලේ නාර ජීවිත පූජා කරති කිසිම සත්‍යයකින් පූජා නොලබති. එනම් මේ ලෝකයේ සෑම කෙනාම බෝධිසත්වයෙක් නම් අපි මේ සංසාර විමුක්තිය පිණිස මිනිසත් බව ලබලා ಗುಣධර්ම වඩනවා නම් තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව නිවනක් අපට නැත්තම් එනම් මේ ලෝකයේ සෑම කෙනාම බෝධිසත්වයෝ බෝධිසත්වයෝ කාටවත් ගාන්නේ තලන්නේ පෙලන්නේ බනින්නේ නැහැ බෝධිසත්වයෝ ජීවිත පූජා කරනවා සත්වයාගේ යහපත පිණිස බෝධිසත්වයා පීයක් පාවිච්චි කරනවා මිනිස්සු මරන්න නෙමෙයි තිබායක් ඇති වෙලා කවුරුරි කෙනෙක් මට පිපාසයි කිව්වොත් උරපලන්න සූදානම් ඕනම වෙලාවක Tamange ලේවලින් ඒ අයගේ පිපාසය සංසිඳවන්න සූදානම් මේ උරපලලා ලේ දෙන්නයි පීය පාවිච්චි කරන්නේ බෝධිසත්වයෝ මේ ලෝකේ පොල්ලක් පාවිච්චි කරනවා නම් ඒක අනුන්ට තලන්න නෙමෙයි, පෙලන්න නෙමෙයි. Tamange කකුලට පාර වේලා ඇවිද ගන්න බැරි වුණා නම් ඇරමිටයක් වශයෙන් පාවිච්චි කරන්න ඕනම වෙලාවක මං ගුටි කන්න සෝදානම් මගේ අස්ති කැඩෙනවට මගේ අකමැත්තක් නැහැ ඇරමිට මං කල්ැතුව සූදානම් වෙලා මේ කර්මයට මූණ දෙන මානසිකත්වය මට ඇතිලයි කියලා ප්‍රකාශ කරන්නයි පොල්ලතේ තියානින්නේ එහෙනම් බලන්න බෝසත් චරිතයවල තියෙන උත්තරීතර භාවය තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න බෝසත් චර්යාවේ ඉන්න අපි තුල මේ ගුණාංග නැහනේ ඕනම ඉන්සාවක් වේදනාවක් පීඩාවක් දරාගෙන අපේ තුන්තරා බෝධියකින් එකකින් පිරිණිවෙන්න ඒ මානසිකත්වය ඇදිලා නැහනේ සාන්තිවාදී ජාතකයේ පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අතපය අතරම කපනකොට ඒ මාබෝසතාණන් වහන්සේ සාපකලේ නෑ. වෛරකලේ නෑ. තමන්ගේ කය බේරගන්න ආත්මය රැකගන්න ආත්ම ආරක්ෂාවට මොකවත් කළේ නෑ. එහෙනම් ඒ චරිතය අපි තුල නෑනේ. භාර්යාව ඇදගෙන යනකොට දුස්සීලයෝ දරුවෝ ගගා ඇදගෙන යනකොට දුස්සීලයෝ වෙස්සන්තර මාබෝසතාණන් වහන්සේගේ මානසිකත්වය අපි තුල නැහනේ අපේ ගෙවල් දොරවල් ඉඩම් අපේ බඩමුට්ටු පෑර ගන්නකොට සාදුකාර දෙවි වෙස්සන්තර වාගේ බලාගෙන ඉන්න මානසිකත්වය අපට නැහනේ නින්දා අපාස අපකීර්ති ලැබෙනකොට අනේ මේ දේවල් කැමති කෙනෙක් ගන්නයි කියලා හැමදේම ඇරලා ඒ ඒ විදියට තියලා යන වේලාම බ්‍රාහ්මණ මාබෝසතාණන් වහන්සේගේ ඒ මානසිකත්වය අපට නැනේ මගේ දේවල් මගේ අයිතිය මන් දෙන්නේ පුළුවන් නම් ගන්න මගෙන් ඒම ගන්න හම්බෙන්නේ මේක බෝසත් චරිතයක් වෙන්නේ කොහමද එහෙනම් මේ ಗುಣධර්ම මේ මානසිකත්ව මේ ස්වභාවයන් අපගේ මෛත්‍රී භාවනාව තුළින් අපගේ මනස ශ්‍රවණය කරන්නට ලැබිච්ච අවස්ථා මේවා අපේ පිනට පාළ වෙච්ච අවබෝධ තමන්ගේ සැබෑ తত্ত্বය තේරුම් ගන්නට තමන්ගේ කුසලය තමන්ට පාළ වුණා කියලා ඇයි තමන්ට තේරෙන්නේ නැත්තේ මේවා නිකන් වැටෙන්නේ අවබෝධ වෙන්න එහෙනම් තමන් වඩන ಗುಣධර්මවල පීඨෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංගානුභාවයෙන් මේ අවබෝධය Taman තුළ පත්වෙච්ච බව Tamanට වැටහෙන්නේ නැත්තේ ඇයි? එහෙනම් මේ ආයතන අයතුලින් අපගේ මනස අපි ශ්‍රවණය කළා අපගේ මානසිකත්වයේ යථාර්ථය සැබෑ ස්වરૂපය අපි ශ්‍රවණය කළා මේක නෙමෙයි මගේ සැබෑ ඡායා රූපය මෙන්න මේකයි මගේ සැබෑ සාඡායා රූපය කියලා. භාග්‍යතුන් වහන්සේට මිනිස්සු දම්පැන් දුන්නේ භාග්‍යතුන් වහන්සේට කිසිම කෙනෙක් සැලකුවේ නැහැ නිନ୍ଦා අපවාද කළා අපාස කළා භාග්‍යතුන් වහන්සේ විනාශ කරන්න කුමන්ත්‍රණය කළා චෝදනා කළා ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිසිම වචනයකින් සිතවිල්ලකින් කිසිම කුරා කෝඹයකට නිඳා නොකලසේක අපාස නොකලසේක ඒ බුද්ධ પરම්පරාවේ පැවතගෙනෙන ආර්ය මා සංඝ කියලා කියන්න අපි මේ අවස්ථාවේ සුදුසුද කියලා කල්පනා කරන්න අවශ්‍යයි ඒ තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදිච්ච ඒ බුදුන් වඩින මග වඩින තමන්ගේ සංඝ પરම්පරාව කියලා කියන්න අපි සුදුසුද මේ වගේ මානසිකත්වයෙන් කියලා අපගෙන් අපි විමසන්නට අවශ්‍යයි. එනම් මේ මෛත්‍රී භාවනාව වඩනකොට සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියනකොට ඒ ඒ අවස්ථාවල කාලය වෙනස් වෙනකොට මේ වචනවල ධාරිතාව වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට මේ වචනවල තියෙන සීය වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට මේ වචනවල තියෙන මෛත්‍රී ගුණය අඩු වැඩි වෙනවා. කාලය වෙනස් වෙනකොට සජ්ජායනා කිරීමේ උවමනාව වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට මේ වචනවල සජ්ජායනාවේ තියෙන වීරිය වෙනස් වෙනවා කාලය වෙනස් වෙනකොට මේ භාවනාව වැඩිීමේ උවමනාව අවශ්‍යතාවය දන්නේම නැතුව අඩු වෙනවා කාලය වෙනස් වෙනකොට අපට මේ මෛත්‍රී භාවනාවම කලකිරීමටපත් වෙනවා මේක කියලා කියලා බැරි ගැවුනා වෙන වැඩක් කරන්න ඕනේ කියන ඒ මානසිකත්වය බලන්න මේ හැම එකක්ම Tamange මනස ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථා සෑම මෛත්‍රී වාක්‍යයක් කරනකොටගෙන අපගේ සිත අපට ශ්‍රවණය වෙනවා ගුවන් විදුලියෙන් අපේ ප්‍රවෘත්තියක් ශ්‍රවණය කරනවා වාගේ සෑම වචනයක් තුළින්ම මාගේ මන මට ශ්‍රවණය වෙනවා මේ අවබෝධය මේ තාපසවරු ලබන්නට අවශ්‍යයි මේ මානසික ඒ අත්දැකීම අපි විඳලා අපගේ සිතේ තින දෝෂ නිර්දෝෂ කරන්නට අවශ්‍යයි එනම් භාවනා කරන භාවනා යෝගියා මේ කරලා තින්නේ භාවනාව නෙමෙයි තමන්ගේ මනස ශ්‍රවණය කරන එක මේ වාක්‍ය කරන කොටගෙන මෛත්‍රිය වෙනවද නැද්ද? ඇයි වෙන්නේ? ඇයි නොවන්නේ? ඇයි වැඩියෙන් වෙන්නේ? ඇයි අඩුවෙන් වෙන්නේ? පුද්ගලයන්ට සාපේක්ෂව හොඳට කෙරෙනවා. තවත් පුද්ගලයන්ට සාපේක්ෂව මේක අවමයෙන් කෙරෙනවා. මේ මනසේ ස්වභාවය ශ්‍රවණය කරන්නට උවමනායි. එහෙනම් අපි අපගේ ජීවිතය තුළ මෛත්‍රී භාවනාව වඩනවා මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා ක්‍රමානුකූලව මේ අවබෝධය ලබනවා ලබනකොට එයාට තේරෙනවා මම මෛත්‍රී භාවනාව මෙච්චර වැඩුවට මේක පාරමිතාවක් වශයෙන් මගේ බෝධිය මම මේක තුලින් පැතුවට තාම මන් තුල රාග දේශ මොහ තියෙනවා වෛරය, ක්‍රෝධය, පරිගැනීම තියෙනවා. තාම මේ පාරමිතාව පිරීලා නැහැ. තාම බෝසත්චර්යාව සම්පූර්ණ වෙලා නැහැ කියන එක Tamanට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ Tamanගේ මනස මනාකොට ශ්‍රවණය වෙමින් පවතිනවා. මේ අවබෝධයටපත් වෙන්න උවමනායි මේ අවබෝධය තුළින් අපගේ සිත පාරමිතාව තුළින් ශක්තිමත් කරන්නට අවශ්‍යයි. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව පාරමිතාවක් වශයෙන් පුරනවා නම් මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරනවා නම් මේ භාවනාව හරියට කරන්නට ඕනේ පිළිවෙලට කරන්නට ඕනේ නිවැරදිව කරන්නට ඕනේ. එනම් මේ අවබෝධයටපත් වෙච්ච මේ ආර්ය උත්තමයාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාවේ දෝෂ තියෙනවා. මේක නිර්දෝෂ කරන්න ඕනේ. මාගේ සිත පිළිබඳ මං අවබෝධ කළා මගේ සිතේ දෝෂ හැම එකක්ම මං ප්‍රත්‍යක්ෂ කළා මේක නිර්දෝෂ කරන්න මොනවද කරන්නේ කියලා කියනකොට නැවත කුසලයක් පිනක් පාළ වෙලා චේතනාවක් ඇති වෙනවා සත්වයේ පුද්ගලයෙක් නැතුව වචනයක් විතරක් සිතක් විතරක් පවතිනවා කියන ස්වභාවය තුළ ඉඳගෙන සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා කිව්වොත් පුද්ගලයා නැත්තම් මනසේ අඩුවැඩියක් ඇති වෙන්න බෑ මේ ආයතන අයේ කම්පණය තමයි මේ භාවනාවේ අඩුව ඇති කරන්නේ මේ ආයතන හයේ අඩුපාඩු තමයි මේ මනසේ ස්වභාවය වෙනස් කරන්නේ අසුවලා මේම බැන්නා මේක කණින් ඇතිවෙච්ච ප්‍රශ්නයක් අසුවලා මේ විදියට ඇසිරුණා සංගයා ඉදිරියේ මේක ඇසේ ප්‍රශ්නයක් ආවලා ළඟ හරි ගඳයි එයත් එක්ක ඉන්න බෑ මේක නාසයේ ප්‍රශ්නයක් මේක අසුවලා විසින් කියපු වචන අසුවලා මේ විදිහට නිඳා කළා අපාස කළා මේක කටේ ප්‍රශ්නයක් අසුවලා ළඟ නම් කිසිම සම්වරයක් නැහැ මේක කයේ ප්‍රශ්නයක් මට භාවනා කරන්න බෑ මේ දවස්වල විවේකයක් නරියට කැළඹෙනවා සිත මේක සිතේ ප්‍රශ්නයක් එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්න තමයි මගේ ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ මට බාධා වෙලා තියෙන්නේ මට ගැටලු වෙලා තියෙන්නේ එහෙනම් මේ යථාර්ථය තේරුම් ගත්තාම තමයි පුද්ගලයා ඉන්නවනම් ආයතන අය තියෙනවා ආයතන අය තියෙනවනම් මෛත්‍රිය කෙරෙන්නේ ඇයි මේ ආයතන අයේ තැම්පත් වලට අනුව මේ මෛත්‍රී වාක්‍ය කම්පණයටපත් වෙනවා දෙදරුම් කරනවා විශාල වෙනස් වීම් වලට ගොදුරු වෙනවා මෛත්‍රිය වඩන්න අපි අපෝසත් වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන්න ඉස්සෙල්ලාම පුද්ගල ස්වභාවය අයින් කළ යුතුයි. පුද්ගල ස්වභාවයෙන් තොරව භාවනා කළාම මේක කම්පණය වෙන්න ආයතනයේ අයේ තැම්පතුවක් නැහැ. ඇයි ආයතන හයක් මෙතන නැහැ? පුද්ගලයා නැත්තම් සත්ත්ව ස්වභාවය නැත්තම් සිතක් විතරක් පැවතිලා සිත විසින් මෛත්‍රිය සජ්ජායනා කරනවා නම් ආයතන අයේ තින කම්පණේ නැත්තම් බැනපු දේවල්, පෙනිච්ච දේවල්, ඇයිච්ච දේවල්, දැනිච්ච දේවල්, සිටිච්ච දේවල් නැත්තම් දැන් මෛත්‍රියේ කඩතොළු වෙන්න බෑ. මේක නිවැරදි මෛත්‍රී භාවනාවක්, පාරමිතාවක් වශයෙන් බොහොම ලස්සනට වැඩෙනවා. දින හතක් වෙන්න කලින් අපගේ අත්මි භවයම නිමා වෙනවා සෝවා මාර්ගයේ ඵලය සකු르දාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරියත් මාර්ගයේ ඵලය කියන මේ දින හතක් වෙනකොට අපගේ වැඩ නිමා වෙනවා අපි සංසාර විමුක්තියටපත් වෙනවා මෛත්‍රිය තුලින් සිල් වැඩිලා දම් කියන ඒ දානය කියන පාරමිතාව පිළිලා භාවනාව පිළිලා සමාධිය පිළිලා වෙන්න තියෙන හැම එකක්ම වෙලා හේතුව ආයතන අයේ දෝෂ නිසා තමයි මේ මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැත්තේ යම් කිසි කෙනෙකුගෙන් අහන්න මෛත්‍රී භාවනාව වඩනකොට මොනවද තියෙන ප්‍රශ්නය අනේ මේ සිත කොච්චර කිව්වත් ආන්නේ දරුව මතක් වෙනවා ගෙවල් මතක් වෙනවා රැකියාව මතක් වෙනවා ඒ දුවනවා මේ දුවනවා මේ කියන්නේ පෙනිච්ච දේවල් ඇනිච්ච දේවල් දැනිච්ච දේවල් සිටිච්ච දේවල් එක්ක නේද පොරබදින්නේ එහෙනම් මේ ආයතන අයේ ප්‍රශ්නේ මේ තියෙන්නේ ආයතන අයේ තැම්පතුව මත මතුවෙන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඕක එහෙනම් ආයතන අය නැතුව මේ සිත විසින් සිත මෛත්‍රිය වඩනවා කියන මානසිකත්වයට ඇවිල්ලා බලන්න මේ කය අමතක කරලා ආයතන පයේ තින තම්පතුව අමතක කරලා මෛත්‍රිය ප්‍රගුණ කරලා බලන්න මේ මෛත්‍රී භාවනාව කොච්චර ලස්සනට ආර්ය උත්තමයක වඩනවා වාගේ වැඩෙනවද කියලා මේ මුළු ਸਰවාංගෙම මෛත්‍රී වර්ෂාවෙන් දෙමෙනවා මේ බඹයක් විතර උස තියෙන මේ වාජනය මෛත්‍රියෙන් පිරීලා වැක්කිරෙනවා හේතුව ආයතන අය තමයි මේ මෛත්‍රී වාජනය ඉල් කරන්නේ එතකොට කොච්චර පිරෙව්වත් පිරෙන්නේ මේක එළියට යනවා එළියට යන දොරටු අයක් පිනනවා ඇස කන දිව නාසය සමසිත මෛත්‍රිය වඩනවා පුරවනවා වචනවල තියෙන වෛරය නිසා මේක එළියට යනවා පිටාර ගලනවා මෛත්‍රිය මේ වාදනයට පුරවනවා කායික චර්යාවේ දෝෂ වලින් පරිගන්න රිදවන්න උත්සාහ කරනකොට විනයකින් තොරව සීලයෙන් තොරව කටයුතු කරනකොට පාත්‍රයේ යට ඉලක් මේක පිරවුවට වැඩක් නෑ අරෙන් යනවා එහෙනම් ඉස්සෙල්ලාම මේ ඉල්ලය වාලා ඉන්න ඕනේ මෛත්‍රිය නම් ඕ මේ තෙතමණිය පුරවනකොට මේ වාජනේ එළියට යන්නේ නැති වෙන්න වාජනේ සුරක්ෂිත කරන්න ඕනේ. එහෙනම් නිවැරදි මෛත්‍රී භාවනාව යනෝ ආයතන අයකින් තොරව සිත පමණක් පවතිනවා සිත විසින් සිත පාරමිතා පුරනවා කියන මානසිකත්වයට එමෝ ඇයිච්ච දේවල් පෙනිච්ච දේවල් දැනිච්ච දේවල් ඇඟිච්ච දේවල් සිතිච්ච දේවල් පිළිබඳ කර්මය නැතුව කර්මයකින් තොරව මේ මෛත්‍රී භාවනාව වැඩිම තුලින් ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව මේ මෛත්‍රී භාවනාව තුළින් අපට උදා වෙනවා. එහෙනම් අපි තේරුම් ගත්තා මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මේ මෛත්‍රී භාවනාව තුළින් තමන්ගේ සිත ශ්‍රවණය කරලා සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ තමන්ගේ මනස මොනවද කරන වැඩ එයාට තියෙන රාජකාරි මොනවද ආයතනවල තැම්පතු නිසා ඇතිවෙන ලෝභ දේශ මොහ රාග වෛර මොනවද කියන එක පිළිබඳව හොඳට ශ්‍රවණය කරලා තමන්ව තමන් අවබෝධ කරගත්තා. එහෙනම් අපගේ ජීවිතයේ අපේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ අත්දැකීම ලබන්නට ඕනේ. මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපගේ මනස අපි ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. මේ අවබෝධය මේ ධර්ම ඥාණය අපි අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නට අවශ්‍යයි. ඇයි මේ මෛත්‍රී භාවනාව කෙරෙන්නේ නැත්තේ? කෙරෙනවා නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ? ඇයි ලෝකේ හැමෝටම මට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මෛත්‍රිය පිරෙන්නේ නැත්තේ, වැඩෙන්නේ නැත්තේ. එහෙනම් බස් එකේ ටිකට් එක කඩලා ඉතුරු සල්ලි දෙන්න ප්‍රමාද වෙනකොට කොන්දස්තර මාත්‍යා කෙරේ මට තරහා යනවා. මේ මිනිස්සයා රුපියල් පාට මොනවාරි කරන්න මේ අදහස් කරන්නේ. නොදී ඉඳයි හදන්නේ. ලක්ෂ ගණන් වියදම් කරලා දන් දෙන අපට රුපියල් පා අත්තරින්න මානසිකත්වේ නැහැ. මනස ශ්‍රවණය කරගන්න බැරි වෙලාවත් හම්බෙන තේවල සීනි ටික අඩුනම් මේ මිනිස්සයාට තේ එකක්වත් අඩන්න තේරෙන්නේ නැහැ කියලා අපට අවුරුදු 20ක් තේ හදපු මෑණියන්ට ඒ උපාසක මෑණියොට ඒ සාකාරයට බණින දොස් කියන මානසිකත්වයෙන් මනස ශ්‍රවණය කරගන්න අපි කියන දේවල් කරන්නේ නැති වෙනකොට අපගේම ලේ ධාතුව මස් ධාතු වෙන දරුවාට නිନ୍ଦා අපාස කරන්න පුළුවන් කමං ඒ වෛරයක් Taman තුල තියෙන බව ඒ මනස ශ්‍රවණය කරගන්න ආන්ද්‍රෝ සීලවන්ත නම් දන් දෙනවා අඩුපාඩු නම් දාන තියා ආන්ද්‍රන්ගේ පැත්ත පළාත යන්නේ ඒ ආන්ද්‍රන්ට නිନ୍ଦා අපාස කරනවා ආනන්තරිය පාප කර්ම කරගන්නවා සංගයා නින්දාවට අපකීර්තියට පත් කරලා විවේචනය කරලා මේ මානසිකත්වයේ ශ්‍රවණය කරගන්න මිනිස්යෝ ගෞරව කරනවා නම් අපි hina වෙනවා බයිනවා නම් කැළඹෙනවා වෛර බඳ ගන්නවා මේ මනස ශ්‍රවණය කරගන්න එහෙනම් සෑම තප්පරයක් ගානේ මන ශ්‍රවණය කිරීමේ කමඨාන් අපට ලැබිලා පැය 24 පුරාම අපගේ මනස තමයි මේ ශ්‍රවණය කරගෙන ඉන්නේ. එනනම් මේ මෛත්‍රී පාරමිතාව මේ පුරවනවා, වඩනවා. මේක නිතර නිතර මෙනෙහි කරනවා, ප්‍රගුණ කරනවා කියන අවබෝධයට එන්න සෑම මොහොතක් ගානේ මෛත්‍රිය අපි තුලින් වැඩෙනවා. අපි නොදැනුවත් මේ අවබෝධයට එන්න. එනනම් මේ ධර්ම දේශනාව තුළින් අපි අපගේ මනස ශ්‍රවණය කරගන්නේ කොහොමද මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපගේ මන අපි ශ්‍රවණය කරන්නේ මොන ආකාරයටද කොයි විදියටද අපගේ අඩුපාඩු වැටෙන්නේ මෛත්‍රී භාවනාව මේ බබයක් විතර උස තියෙන කය තුලින් පරිපූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධය ලැබුවා එහෙනම් මේ අවබෝධය මේ ධර්ම දේශනාව අපගේ සිත්වල නිදන්ගත කරගන්නට අවශ්‍යයි. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් දවස ගානේ අපි සාකච්ඡා කරන ಗುಣධර්ම තුළින් මෛත්‍රී භාවනාව ක්‍රමක්‍රමයෙන් විශාල ප්‍රමාණයකින් විශාල ධාරිතාවකින් දැන් අපි තුල වැඩමින් පවතිනවා. ඒ කියන්නේ මෛත්‍රී පාරමිතාව කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න තුන්තරා බෝධියකින් එක බෝධියකටපත් වෙන්න අපි සුදුසුකම් ලැබමින් සිටිනවා අපි අපගේ නිවනට ලං වෙමින් පවතිනවා එනම් මේ ಗುಣධර්මය නැවත නැවත සීකරමු අපගේ සිතේ ස්ථීර වශයෙන් තැම්පත් කරගනිමු මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරන්න මේ ධර්ම දේශනාව මේ අවබෝධය අපගේ ජීවිත කාලෙම පාවිච්චියට ගනිමු. එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපගේ මන ශ්‍රවණය කරලා ඒ මනසේ අඩුව අදන ඒ අඩුවකින් තොරව මෛත්‍රිය පරිපූර්ණ කරගන්නට ලැබිච්ච කමඨාන මේ අවවාද අනුශාසනාව චිත්තානුපස්සනාවෙන් අපි මේ මෛත්‍රිය මේ විදියට වැඩුවාම මේක පරිපූර්ණ වෙනවයි කියලා භාවනාවකුත් හම්බුණා. එහෙනම් අද අපට භාවනා කමඨාන් ඒ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය අනුශාසනා අවවාද හැම එකක්ම ලැබුණා. එහෙනම් මේ දවස ගොඩාක් වාසනාවන්ත වුණා. තාම මේ දවසේ පටන් අරගෙන පැය 3-4යි ගින් තියෙන්නේ. බලන්න මේ දවසේ ආරම්භ වෙනකොටම අපට මේ තරම් උත්තරීතර මංගල කරුණු ඇයෙනවා නම් නිර්වාණ පණිවිඩ කමඨාන් ලැබෙනවා නම් අපි ලබාපු මිනිසත් භවයේ විමුක්තිය පිණිස නිවීම පිණිස අවශ්‍ය සෑම ආර්ය පණිවිඩයක් ලෝකෝත්තර පණිවිඩයක්ම ලැබෙනවා නම් මේ දවස අපේ වාසනාවන්ත දවසක් බවට පත් වුණා. අපි කොච්චර වාසනාවන්තද කියන එක මේ ධර්ම දේශනාව තුළින් පිළිඹුණා. එනම් මේ ධර්ම දේශනාව අපගේ සිත්වල නිදන්ගත කරගෙන තන්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරලා උපරිම වැඩ මේ ධර්ම දේශනාව තුළින් මේ ලබාපු මිනිසත් භවයේ සියලුම අඩුපාඩු හැදිලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ භවයේම පිරිණිවෙන්නට අපගේ පරිණිරවාණය පිණිස මේ මංගල ධර්ම දේශනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි